සුපින්වත් ඔබ සැමට ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබ වෙත sannivedana කරන බෞද්ධ ආරෝපවාහිනී දායකත්ව සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි මේ සූදානම. ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපේ සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු.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 උතුම් බලාපොරොත්තුවක් ඇතුවයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පිරිසක් හැටියට ධර්ම දානයාගේ සහ ධර්ම ශ්‍රවණයේ මහත්ඵල මහානිසංස භාවය මේ අය හොඳට අහලා තියෙන නිසා තමයි මේ විදිහේ පින්කමක් අද සංවිධානය කළේ. මේ පින්කම Tamange ගමේ විහාරස්ථානයේ නිවසේ ප්‍රදේශයේ සිදු කරගත්තා නම් සීමිත පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. මේ විදිහට සිදු කිරීම තුළ සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී පිරිස කොච්චරද කොපමණද කොපමණද කියලා අපි නොදන්න තරම් විශාල පිරිසකට උතුම් බුද්ධ දේශනාව දානය කරවන්නයි අපි මේ සූදානම. එමනම් එතුලින් රැස් කරගන්නා වූ අසීමාන්තික මහා කුසලය. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව අසිබන්ධක සූත්‍ර දේශනාව. අපේ බුදු පියාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ දේශනාව කරන වෙලාවේ නාලන්දාවේ පාවාරික කියන අඹ වනයේ තමයි බුදු පියාණන් වහන්සේ වැඩ හිටියේ. විවේකීව මේ අඹ උයනේ වැඩ ඉන්න වෙලාවේ මේ ගාමිණී කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා තරුමේ අසිබන්ධක ගාමිණී කියලා තමයි හඳුන්වන්නේ. මේ ගාමිණී කියන නමට තියෙනවා හොඳ තේරුමක්. අපි හැමෝටම නමක් තියෙනවා. අපි හැමෝගෙම නම් වලට තේරුමක් තියෙනවා. Tamange නමේ තේරුම දැනගෙන ජීවත් වෙනවා නම් ඒ ජීවිත හරි ලස්සනයි. නමක් තේරුමක් නැති නමුත් තියෙනවා. නමුත් ගොඩක් තේරුමක් ඇතිනම් තියෙනවා. ඒ නිසා අපි හැමෝම නමේ තේරුම හොයාගන්න එක කොහොමත් වටිනවා. මොකද Taman හඳුන්වන නමනේ. ඉතින් මෙයාගේ නම ගාමිණී. ගාමිණී කියන නමේ තේරුම තමයි ගමේ ඉන්න නායකයා කියන තේරුම. එhmenan ගමටම ආදර්ශමත් වෙන්න පුරුදු වෙන්න වෙනවා ගාමිණීලට. මේ ගාමිණී බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා විශේෂ කාරණාවක් ප්‍රකාශ කරනවා. ස්වාමීනි මම බොහෝ අවස්ථාවන් වල දකිනවා මෙයා බුදුන් සරණ ගියපු කෙනෙක් නෙවෙයි. බොහෝ අවස්ථාවන් වල දකිනවා මේ පච්චා භූමි වාසී බ්‍රාහ්මණවරු. පච්චා භූමි වාසී කියලා කියන්නේ බටහිර ප්‍රදේශයේ වසන බ්‍රාහ්මණවරු හැටියට තමයි අට කතාවේ පැහැදිලි කරන්නේ. මේ බටහිර ප්‍රදේශයේ ඉන්න බ්‍රාහ්මණවරු දවසකට දෙපාරක් නානවා ස්වාමීනි. දවසකට දෙපාරක් නාන්නේ පිරිසිදු බව උදෙසා. ශරීරයේ කුණු සෝදා ඉවත් කර ගැනීම සඳහා මේගොල්ලෝ දවසකට දෙපාරක් නානවා. නාලා කරේ පළඳිනවා නෙළුම් මල් මානෙල් මල් මේ වගේ දේවල් කරේ පළඳිනවා. පළඳගෙන ජලයෙන් ගොඩට ඇවිල්ලා ගිනි දෙවියන් පුදනවා. මේ ගිනි දෙවියන් පුදන වෙලාවේ මේ ගින්නට ඊටා වටිනා දේවල් මේගොල්ලෝ දානවා. ඒගොල්ලෝ කියන්නේ පූජා කරනවා කියලා. ගිතෙල්, තලතෙල්, වටිනා ධාන්‍ය වර්ග මේ බොහෝ දේවල් ගින්නට දාලා පුච්චනවා. මෙයාලා කියන්නේ ගිනි දෙවියන්ට දන් දුන්නා. පූජා කළා කියලා කියන්නේ. ගිනි දෙවියන්ට මේ දේවල් පූජා කරලා මිය පරලෝක ගියපු අයට ඒ කුසල් අනුමෝදන් කරලා මේගොල්ලෝ කියනවා දැන් හරි. දැන් මිය ගිය අය සියලු දෙනාම ගිනි දෙවියන්ට කරපු මේ උසස් පූජාව නිසා ගින්න නම් බලවත් දෙවියාට කරපු උසස් පූජාව නිසා මිය පරලෝක ගියපු සියලු දෙනාම බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඊළඟට නැවතත් පූජාව කර කරා මිය යන්න සූදානමින් ඉන්න අයට ආශිර්වාද කරනවා. ආශිර්වාද කරන්නේ බ්‍රහ්ම ලෝකේ උපද්දවා ගන්න අවශ්‍ය නිසා. මේ කාරණාව දිහා බලාගෙන ඉන්න ගාමිණී කල්පනා කළා මේක මට නම් එච්චර තේරෙන්නෙත් නෑ මට මේක එච්චර ගෝචර වෙන්නෙත් නෑ. ඒ නිසා මේක අහගන්නව නම් බුදුරජාණන් වහන්සේගෙන්ම තමයි මේක අහගන්න ඕනේ. එහෙම තීරණය කරලා තමයි ගාමිණී බුදුරජාණන් වහන්සේ හොයාගෙන මේ පාවාරික කියන අඹවණේට එන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සකසා වඳිනවා. සකසා වඳිනවා කියලා කියන්නේ පසඟ පිහිටවලා වන්දනා කරනවා. තව මේ සකසා වැඳීම පිළිබඳව තොරතුරු ගොඩක් තියෙනවා. සමහර අය බුදුරජාණන් වහන්සේට සතර ආකාරයකින් වැඳලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ හැම වෙලාවෙම වැඩ ඉන්නේ නැගෙනහිර දිශාව බලාගෙන. ඒ නිසා ඉස්සරලා ඉදිරිපසින් බුදුරජාණන් වහන්සේට වැඳලා දකුණු පසට ප්‍රදක්ෂිනා කරමින් භාග්‍යවතුන් වහන්සේගේ දකුණු ධනමඩල ගාවින් වන්දනාමාන කරලා නැගිටලා නැවත ප්‍රදක්ෂිනා කරමින් පිටුපසින් වන්දනාමාන කරලා එතනින් නැගිටලා ප්‍රදක්ෂිනා කරමින් වම් ධනමඩල ගාවින් වන්දනාමාන කරනවා. එතකොට එක ප්‍රදක්ෂිනාවක් ඉවර වෙනකොට හතර පොලකින් වන්දනාමාන කරලා තියෙනවා. ඉතින් තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරනකොට 12 ආකාරයකට 12 පොලකින් බුදු පියාණන් වහන්සේට 12 වතාවක් වැඳලා තියෙනවා. ඉතින් මේ එදායේ බොහොම ශ්‍රද්ධාවෙන් කරපු බුද්ධ වන්දනාව. මේක අදත් බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාව ඇති කරගෙන අපිට මේ වන්දනාව කරන්න කරන්න පුළුවන් අනන්ත බුදු ගුණ සිහිපත් කරගෙන. බුදු ගුණ සිහිපත් කරලයි මේ වන්දනාව කරන්න ඕනේ. එහෙමනම් තමයි ඒක මහත්ඵල වන්දනාවක් බවට පත් වෙන්නේ. දෑත දෝත එකතු කරගෙන උන්වහන්සේ ළඟ වැඳ වැටිච්ච ඕනෑම කුජලයකට අප්‍රමාණ දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් උන්වහන්සේ සතු අනන්ත සීල සමාධි ආදී ගුණයට මහා හැකියාවක් තියෙන නිසායි උන්වහන්සේට අපි අරහන් කියලා කියන්නේ. අන්න ඒ නිසා අදද ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා මේ කුසලයේ අත්පත් කරගන්න අපට හැකියාව තියෙනවා. එනම් ගාමිණී ප්‍රකාශ කරනවා ස්වාමීනි මේගොල්ලෝ මේ විදිහට තමන්ගේ පිරිස් මහා බ්‍රහ්මයා සමග එකතු කරනවා. ස්වාමීනි ඒක එහෙම කරන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේට නම් මේ වැඩේ කරන්න පුළුවන් බව මම දන්නවා. නමුත් ස්වාමීනි බමුණුත් මේ වැඩේ කරනවා. ඒක එහෙම වුණාද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාමිණීගෙන් අහනවා ගාමිණී මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට පුළුවන් ඇටියට මට උත්තර දෙන්න ගාමිණී කියලා මතක් කළා. ගාමිණී කියනවා ස්වාමීනි මගේ ශක්ති ප්‍රමාණයෙන් මම ඔබ වහන්සේගේ පැනයට පිළිතුරු සපයනවා. ගාමිණී යම් පිරිසක් එකතු වෙලා කළු ගලක් දානවා වතුරට. කළු ගල වතුරට දාලා විශාල පිරිසක් එකතු වෙලා වැඳගෙන මේ කළුවල දාපු පොකුණ රටේට කැරකි කැරකි කැරකි කැරකි යාඥා කරනවා. වැඳගෙන. අනේ කළුවල ගොඩට එන්න ගොඩට එන්න කී කියා මේ කට්ටිය ඉල්ලීම් කරනවා ස්තුති කරනවා ප්‍රශස්ති කියනවා විවිධ දේවල් බගෑපත් වෙනවා කළුගලට ගොඩට එන්න කියලා. ගොඩට එන්න බැරි නම් කළුගල මේ ජල තලය මත පාවෙමින් කියලා ඉල්ලීම් කරනවා. එහෙමත් බැරි නම් කළුගල මේ යුරට ඇවිල්ලා අපට පේන මානේ හේතුයන් කියලා ඉල්ලීමක් කරනවා. ගාමිණී මේ කොයි ආකාරයෙන් ඉල්ලීම් කෙරුවත් කලුගල ගොඩ එනවද කියලා ඇහුවා. ගාමිණී මතක් කරනවා නෑ ස්වාමීනි. නොහෙතම් භන්ති. කලුගල ගොඩ එන්නේ නෑ ස්වාමීනි. ගාමිණී මේ ලෝකේ උපන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න වෙලාවේ මේ පස්පව් දස අකුසල් සියල්ලම සිද්ධ කරනවා. මරණාසන්න වෙනකොට අපි ඒගොල්ලෝ වෙනුවෙන් යාඥා කරනවා. පුළුවන් වෙයිද මේගොල්ලෝ ගොඩ ගන්න? කවදාවත්ම කවදාවත්ම බෑ. කලුගල යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක උඩට එන්නේ යටටමයි ඇදෙන්නේ. පස්පව් දස අකුසල් කරගත්ත අය ගොඩට ගන්න පුළුවන් වෙයිද? ඒගොල්ලොත් අර කළු ගල වාගේ යටට අදින ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ගාමිණී එතකොට කොහොමද යාඥා කරලා මේගොල්ලෝ මහා බ්‍රහ්ම එක්ක එකතු කරන්නේ? පස්පව දස කුසල්ම මේගොල්ලෝ කරනවා ජීවත් වෙන කාලේ. දැන් අදට ගැලපෙන්නේ නැද්ද මේ කතාව? අදටත් එහෙම්මම ගැලපෙනවා. ඇඟේ ප්‍රති හයිය තියෙනකොට අපිට හිතෙනවාද මේ අකුසල් වලින් ඈත් වෙලා කුසල් වලට ජීවිතේ හරවන්න ඕනේ. පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. දස අකුසල් වලින් වළකින්න ඕනේ. එහෙම අදහස් පහළ වෙනවා නම් 1000කට එක්කෙනෙක්වත් නැති තරම්. දැන් මේගොල්ලෝ වයසට යන්නේ නැද්ද මෙහෙම හිටියා කියලා? වයසට යනවා. රෝගාතුර වෙනවා. ලෙඩ ඇඳේ වැටෙනවා. රෝහලේ ඉන්නවා. ඒ වෙලාවට මේ ආඥාව අපිත් කරන්නේ නැද්ද? අපිත් කරනවා. ස්වාමින් වහන්සේලා වැඩමවාගෙන ගිහිල්ලා පිරිත් කියවනවා. ස්වාමින් වහන්සේලා වැඩමවාගෙන ගිහිල්ලා බණ කියවනවා. පිරිකර පූජා කරනවා. බෝධි පූජා තියෙනවා. ආශිර්වාද කරනවා. දැන් අපිත් මේ කරන්නේ ඒ ආඥාව නෙමේද? මේ සියලුම පූජාවල් වල ආශිර්වාදයන්ගේ තියෙන අවසාන ඉල්ලීම මොකද්ද? නිදුක් බව, නිරෝගී බව, චිරජීවනය අන්තිමේ සංසාර දුකෙන් එතර වුණ අමා මහ නිවන. ඉතින් අපි බෝධි පූජා තියලා අපි බණ කියවලා අපි පිරිත් කියලා මේගොල්ලන්ට ආශිර්වාද කෙරුවට මේගොල්ලන්ට නිදුක් බව නිරෝගී බව දානය කරන්න පුළුවන් වෙයිද අපට? අර කලුගලට කියාපු කතාවම තමයි කියාපු කතාවම තමයි මෙතනත් කියන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි පිරිත් කියලා බණ කියලා ආශිර්වාද කරන එකේ ප්‍රතිඵලයක් නැද්ද? තියෙනවා. සාමාන්‍ය ප්‍රතිඵලයක් නෙමෙයි පුංචි ප්‍රතිඵලයක් නෙමෙයි මහ විශාල ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵල එතකොට කාටද හිමි? ඒ ප්‍රතිඵල හිමි වෙන්නේ ಗುಣ ධර්ම එක්ක ජීවත් වෙච්ච අයට මිසක් අකුසල් වලින් ජීවිතය පුරවපු අයට නෙමෙයි කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිනී කුසල් වඩාපු කෙනෙකුට ඒක වටිනවා. හැබැයි කුසල් වඩාපු නැති කෙනෙකුට ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ. මොකද එයා යටට ආවිදෙන ස්වභාවයෙන් යුක්ත දේවල්ම තමයි කරලා තියෙන්නේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ තව තව කරුණු පැහැදිලි කරනවා. ගාමිනී සමහර තැනක දරුවෙක් උපදිනවා. හත්මුතු પરම්පරාවක් සතුටු කරලා තමයි මේ දරුවා උපදින්නේ. එහෙම වෙන්නේ නැද්ද දරුවෙක් උපදිනකොට? අම්මා තාත්තා සතුටුයි. එතකොට දරුවගේ අම්මගේ පාර්ශවයත් සතුටුයි. දරුවගේ තාත්තගේ පාර්ශවයත් සතුටුයි. එහෙම එහෙම සෑහෙන පිරිසක් Tamanට දරුවෙක් ලැබෙනකොට සතුටටපත් වෙනවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ හත්මුතු પરම්පරාවක් සතුටටපත් කරවමින් මේ ලෝකේ උපදින දරුවා යම් අවබෝධයක් තේරුමක් ඇති වෙච්ච දවසේ එදා ඉඳලා සිද්ධ කරන්න පටන් ගන්න අකුසල් නම් එයාගේ ජීවිතයේ අකුසලයෙන් පිරෙනවා. ඒ දරුවට කල්යාණ මිත්‍ර දෙමව්පියෝ හම්බ වුනේ නැත්නම් එයා අකුසලයෙන් නිදහස් කරගන්න පුළුවන් ශක්තිය තියෙන අය නැති නිසා ඒ දරුවා කරන අකුසල් ප්‍රමාණය බොහොම බොහොම වැඩියි. බොහෝම වැඩි යකුසල් කරනවා. එහෙනම් ලොකු වාසනාවක් තියෙන්න ඕනේ කල්යාණ මිත්‍ර දෙමව්පියෝ යටතේ දරුවෙක් බවට පත් අපි මේ ලෝකේ ඉපදිලා තියෙන්නේ සංසාරي කරගත්ත අපමණ අපමණ පින් නිසා. මොන පින් කරලාද මනුස්ස ජීවිතය ලැබුවේ? මනුස්ස ජීවිතය ලැබුවම සිල් රැකපු හින්දා. වෙන කිසිම දෙයකින් නෙමෙයි සිල් රැකලායි මනුස්ස ජීවිතය ලැබිලා තියෙන්නේ. උපත තීරණය කරන්න දාණයටත් බෑ භාවනාවටත් බෑ කිසි දෙයකට උපත තීරණය කරන්න බෑ උපත තීරණය කරන්න පුළුවන් සාධකයක් තියෙනවා නම් එකම සාධකයේ තමයි සීලය එහෙමනම් ඒක භාවනාවට පාදක වෙනවා භාවනාවක් වැඩෙන්නේ සිල් නැති කෙනෙකුට ඒ නිසා එහෙමනම් භාවනාව වඩන්නත් සිල් තියෙන්න සිල් තියෙන්න ඕනේ කෙසේ වෙතත් උපත තීරණය කරන එකම සාධකයේ සීලය එහෙමනම් දරුවෙක් වෙලා ඉපදුනේ සංසාරේ අප්‍රමාණ සිල් රැකලා තිබුණු නිසා. නමුත් මේ ජීවිතයේ සිල් රකින්නවද නැද්ද කියලා අපි හොඳටම හොඳාකාරවම දන්නවා Tamange පැත්තට ආරෝචනය කරලා ආරෝපණය කරලා බලහම. එහෙමනම් හරියටම ಗುಣධර්ම පුරන්නේ මේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා මව්පියන්ගෙන් Tamante ඒකට ලොකු ශක්තියක් ලැබුණා නම් විතරයි. එහෙනම් ඒක තමයි කල්යාණ මිත්‍ර මව්පියන්ගේ වගකීම. බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ අ හේතුක, දි හේතුක, ත්‍රි හේතුක කියලා පුද්ගලයෝ තුන්දෙනෙක් සඳහන් කරනවා. ත්‍රි හේතුක පුද්ගලයා ඊතා ඉක්මනින් සංසාරේ සුවය හොයා ගන්නවා. නිවන හොයා ගන්නවා. දි හේතුක පුද්ගලයා එයා සෑහෙන්න වෙහෙසිලා මහන්සි වෙලා ඒ නිවන හොයා ගන්නවා. හැබැයි අහේතුක පුජ්‍යලයට ඒ නිවන ලේසියෙන් හොයන්න ලේසියෙන් හොයන්න බෑ. එයා ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. මොකද සංසාරේ ආයක පුරුදු කරලා නැති හින්දා. නමුත් මේ සැනසීම හොයන්න මරණයත් සමගම විශේෂගාමී වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න බුදු පියාණන් වහන්සේ සෝතානුදත කියන සූත්‍ර දේශනාවේ කරුණු පැහැදිලි කරනවා. දෙහේතුක ත්‍රිහේතුක උපතක් නොලැබුණත් මනාව සද්ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයා ඒ කියන්නේ නවාංග ශාස්ත්‍රීය ශාසනය මනාව හදාරලා සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දික්ඨියා සුප්පටි විද්ධා කියන මේ ආකාර පහ යටතේ සද්ධර්ම ශ්‍රවණය කරලා ප්‍රගුණ කරලා තියෙන පුජ්‍යලයා මේ ජීවිතයේ මරණයත් සමගම විශේෂගාමී පුජ්‍යලයක් වෙන බව සඳහන් කරනවා. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක්වත් මේ ආකාර පහ යටතේ ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. එහෙමනම් ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් ප්‍රගුණ කරන්න අපිට දෙමව්පියන්ගෙන් රුකුලක් ශක්තියක් හම්බුණාද කියලා අපිට අය හිතන්න වෙනවා. ඒක මව්පියන්ගේ වැරද්ද? මව්පියන්ගේ වැරද්ද කියලා කියන්නේ නමුත් පවතින රටාව යටතේ ඒ පැත්තට යොමු වෙන ස්වභාවය බොහොම අඩුවෙන් තමයි අපිට දකින්න ලැබෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අට කතාවත් එක්ක පරිශීලනය කරගත්තොත් තමයි වටින්නේ. වටිනාම හරිය තියෙන අට කතාවේ. පිටකේ තියෙන ඊටාම සාරය. එහෙනම් අට කතාව නිවැරදි අටුවාව පාළි. එහෙනම් පාළි කියවන්න අපිට බෑ. ඇයි අපිට පාළි කියවන්න බැරි? අපිට කවුරුවත් පාළි ඉගන්නේ නැහැ. දැන් මේ වයසට ඇවිල්ලා දැන් ජීවිතේ මැදියම් වයසේ, තලතුණා වයසේ ඉන්නකොට තේ හිතෙනවා අනේ පාළි ඉගෙනගෙන තිබුණා නම් අට කතාව කියවන්න පුළුවන්කම තිබුණා නම් මොන තරම් රසයිද ධර්මයේ ඒ රස කොච්චර විඳින්න පුළුවන්ද කියලා හිතෙනවා. නමුත් පාළි ඉගෙන ගන්න අපිට බැරි වුණා. එහෙම හිතුණා වුණාට අපි දැන් අද ඒ ගැන දුක් වෙනවා වුණාට කවදාවත් කියනවද මගේ දරුවට මුණුබුරාට පාලි ටිකක් උගන්වන්න ඕනේ කියලා? එහෙම කියන ස්වභාවයක් අපි කොහෙන්වත් දකින්නේ? එහෙම ස්වභාවයක් කොහෙන්වත් දකින්නේ නැහැ. ශිෂ්‍යත්ව පාස් කරගන්නයි සාමාන්‍ය පෙළයි උසස් පෙළයි එතනින් විශේෂ විශේෂ උපාධි කීපයකුයි හදාරවා ගන්න අපි වෑයම් කරනවා මිසක් අද අපි මේ විඳින දුක එයාටත් අපේ වයසට ආපු දවසට දැනෙන්නේ ඒ නිසා මෙයාට දැම්මම ඒ පාරක් කියලා තිබ්බත් හොඳයි කියන තැන අපි කවුරුවකුත් නැති නිසා ඒගොල්ලන්ගේ ජීවිතවල බොහොම රැස් වෙන්න පටන් ගන්නෙ අකුසල්. ඉතින් හත්මුතු પરම්පරාවක් සතුටු කරවමින් ඉපදිච්ච කෙනා ඊළඟට ජීවිතයේ බොහෝ අකුසල් රැස් කරගෙන අනන්ත දුක් විඳින නිරේගාමී වෙලා උප්පත්තිය ලැබෙන ස්වභාවයන් තමයි වැඩිපුරම අපට දකින්න ලැබෙන්නේ. එම්නම් ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව ගාමිනීට පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරලා ප්‍රකාශ කරනවා ගාමිනී යම් කෙනෙක් ජලය ළඟට ගිහිල්ලා ගිතෙල් තලතෙල් වාගේ වටිනා දේවල් ජලය හා මුසු කරනවා. ජලය හා මුසු කරලා මේගොල්ලෝ පොකුණ වටේ ඇවිද ඇවිද යාඥා කරනවා, ඉල්ලීම් කරනවා, ප්‍රශස්ති කියනවා, ಗುಣ කියනවා. මේ තෙල් වලට ජලය යට යන්න කියලා. අරගොල්ලෝ ලක්ෂ ගාණක් එකතු වෙලා ඉල්ලීම් කරුවත් මේ තෙල් බින්දිය යට යනවද? යට යන්නේ ගාමිනී මේ ලෝකේ ඉන්න සමහර අය බොහෝ කුසල් රැස් කරලා කුසල් දියුණු කරනවා. කුසල් දියුණු කරගෙන සතුටින් ජීවත් වෙනවා. නමුත් සමහර අය ඒ අයට නොඑක් දේවල් කරනවා. අපි කියනවා අනවින කරනවා, කොඩිවින කරනවා, බන්ධන බඳිනවා, සාප කරනවා. මේ මොනවත් ඒ පුජ්‍යලයට වැදෙනවද? ඒ එකකින්වත් ඒ පුජ්‍යලයා මෙලව හොලවන්න පුළුවන් කමකුත් නැහැ. පරලෝදිය දුගතියට හරවන්න පුළුවන් ක්‍රමයක් ඇත්තමත් නෑ තමන්ගේ ආරක්ෂාව තමන් හදලා තියෙනවා ගාමිණී දවසකට දෙපාරක් නෑව කියලා මිනිස්සුන්ට පිරිසිදු වෙන්න පිටපැත්ත නම් පිරිසිදු කරන්න පුළුවන් නමුත් පිරිසිදු වෙන්න ඕන පුජ්‍යලයාගේ චිත්තසංතානය නාල පිරිසිදු වෙන්න පුළුවන් නම් මේ ලෝකේ වැඩිම පිරිසිදු අය වැඩියෙන්ම පිරිසිදු අය තමයි වතුරේ ඉන්න අය. ඒගොල්ලෝ 24 පැයෙම නානවනේ. නමුත් අපිට එහෙම ස්වභාවයක් පේන්න එහෙම ස්වභාවයක් පේන්න නෑ. නිසා චිත්තසංතානය පිරිසිදු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගාමිනී පන්සිල් සහ දස කුසල් පන්සිල් ආරක්ෂා කරමින් දස කුසල් සිදු කරන්න ඕනේ. ඒ පුජ්‍යලයට ජීවිතේ සතුට ආරක්ෂාව තියෙනවා. එහෙමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් එක සිල්පදයක් සමාදන් වෙනවා නම් දිවි හිමියෙන් දිවි හිමියෙන් මම මේ සිල්පදේ කඩන්නේ යම් කෙනෙක් පොරොන්දු වෙනවා මම දිවි හිමියෙන් මෙතෙන් පටන් ප්‍රාණඝාතය කරන්නේ නෑ කියලා යම් කෙනෙක් මේ දිවි හිමියෙන් කියන අවංක ප්‍රකාශයක් වෙන්න ඕනේ මේක හෘද සාක්ෂියෙන්ම මේ ප්‍රකාශය නැගෙන්න ඕනේ ඒක හරිද කියලා බලන්න කෙනෙක් පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපිට සතෙක් ගෙනල්ලා දීලා ඒ පුජ්‍යලයාත් කඩුවක් අරගෙන එනවා. ඇවිල්ලා කියනවා මගේ ඉස්සරහ පිට මේ සතා මැරුවේ නැත්තම් මේ කඩුවෙන් ඔබේ ගෙල සිඳිනවා. මගේ ජීවිතේ නැති වුණත් මේ සතා මම මරන්නේ නැහැ කියන ස්ථීර අදිෂ්ඨානයට එන්න පුළුවන් නම් තමයි මේ දිවි හිමියෙන් මරන්නේ නැහැ කියන ප්‍රකාශය එයා හරියටම කෙරුවා බවට පත් වෙන්නේ. තමන්ගේ ජීවිතේ ගියත් මරන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිත තණ්හාවට වඩා අර සත්‍යාගයේ ජීවිතේ ආරක්ෂා කිරීම ඔහු සතු නිසා ඔහු එහෙම තීරණය කරනවා නම් තමයි දිවි හිමියෙන් කියන එක හරියන්නේ. හැබැයි එහෙම සමාදන් වුණොත් සමාදන් වෙච්ච තැන ඉඳලා ඒ මොහොතේ ඉඳලා සතර පායට වැටෙන එක වැටෙන එකෙන් අපි අයින් කරනවා. එතෙන් පටන් අපි සතර පායෙන් නිදහස් කරනවා. එhmenan දිවි හිමියෙන් සමාදම් වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ උසස් සීලයන් සහ රැස් කරන කුසල්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ සමාදම් වීම තුළ යහපත සැලසෙන්නේ Tamanට විතරද? තා එක්කෙනෙක් සමාදම් වෙනවා මම දිවි හිමියෙන් මේ පන්සල් කඩන්නේ කියලා. එතකොට යහපත සැලසෙන්නේ Tamanට විතරද? නෑ. Taman අවට ඉන්න අයටත් යහපතක් සැලසෙනවා. ඒගොල්ලෝ පන්සිල් රකින්නේ නමුත් පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට තව එකට එකතු කළොත් අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට යම් කෙනෙක් Tamanගේ ගෙදරට අඬ ගහලා බත් වේලක් දුන්නොත් බත් වේල දුන්න කෙනාට ලැබෙන ආනිසංස කොච්චරද? ජීවිත 1.140ක විපාක දෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. තිරිසනෙකුට දුන්නොත් අනාගත ජීවිත 100ක විපාක දෙනවා. දුස්සීල මිනිහෙකුට ඒ කියන්නේ පන්සල් ආරක්ෂා නොකරන මිනිහෙකුට ආහාර වේලක් දුන්නොත් ජීවිත 1000ක විපාක දෙනවා. පුතග්ජන සීලවන්තයෙකුට කැම වේලක් දුන්නොත් පුතග්ජන සීලවන්තයෝ කියලා කියන්නේ කාටද එතකොට? ආර්යයන් වහන්සේලාට දුස්සීලයි ඒගොල්ලෝ. නමුත් පෘථග්ජන කියන්නේ අපටනේ. අපට සිල්වත්. අපි ගමේ ගෙදර ඉන්නේ අපි කියන බොහොම හොඳ මිනිස්සයා කියලා. එහෙමයි ඉන්න ඕන තරම්. ඒගොල්ලෝ සත්තු මරන්නේ හැම වෙලාවෙම මරන්නේ හැබැයි ගෙදරට ආවොත් කරදරයක් වෙනවා නම් මරනවා. හොරකම් කරන්නේ කරන්න ඕනම තැනක් උනොත් හොරකමක් කරනවා. වරදි කාම සේවනය කරන්නේ නැහැ. දිගින් දිගට අවස්ථාව ලැබෙනවා නම් ප්‍රයෝජන නොගෙන ඉන්න එකක් නෑ. බොරු කියන්නේ නෑ. හැබැයි Tamanට ආරක්ෂාවක් අවශ්‍ය වෙච්ච තැනක බොරුවක් කියනවා. පාරක්කු පාවිච්චි කරන්නේ තමන් වියදම් කරලා පාවිච්චි කරන්නේ නමුත් අනුන්ගෙන් නිකන් ලැබෙනවා නම් සමහරట్లాට පාවිච්චි නොකර ඉන්න එකක් නෑ. නමුත් අපි ආන් ඒ අයට කියන හොඳ මිනිස්සයා කියලා. ආන් ඒගොල්ලන්ට තමයි කියන්නේ පුතජන සීලවන්ත අපට හොඳයි. නමුත් ආර්යයන් වහන්සේලාට ඒගොල්ලෝ දුස්සීලම තමයි. නමුත් ආන්ගේ පෘතග්ජන සීලවන්තයෙකුට ආහාර වේලක් දුන්නොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය ජීවිත ලක්ෂයක ලැබෙනවා කියලා සඳහන් කරනවා. පංච අභිඥා අෂ්ට සමාපatti ලැබපු තවුසෙකුට දුන්නොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය අනාගත ජීවිත කෝටි ලක්ෂයක ලැබෙනවා කියලා සඳහන් කරනවා. අනාගත ජීවිත කෝටි ලක්ෂයක. පංච අභිඥා අෂ්ට සමාපatti නොතිබ්බට තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් ආරක්ෂා කරන කෙනෙකුට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක එහෙම නැත්නම් 1.140ක විපාක ලැබෙනවා. දැන් මේ දුන්න කෙනා සිල් රැක්ක කෙනෙක්ද? නෑ එයා ගාව කිසිම සීලයක් නෑ. සිල් රකින්න කෙනෙකුට දුන්න නිසා දුන්න කෙනාට ලැබිච්ච යහපත. එතකොට තමන් සිල් ආරක්ෂා කරනවා නම් විශාල පිරිසකට යහපතක් කරන්න පුළුවන්. ඒකයි අපි මුලින්ම කීවේ අරහන් ගුණය. දෑත දෝත එකතු කරගෙන වන්දනා කරන ඕනම පුජ්‍යලයකට අප්‍රමාණ දිව්‍ය මානසික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු සීල සමාධි ගුණයට හැකියාවක් තියෙනවා. අපි ගාවද සීල සමාධි ගුණ තියෙන්නේ? නෑ බුදු පියාණන් වහන්සේ ගාව. අපි වඳින්නේ ගුණයට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂාව කියන එක කලින් හදලා තියන්න ජීවිතේට කියලා. ඒකට උදාහරණ අට කතාවේ ඕන තරම් හොයාගන්න තියෙනවා. බුදු පියාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ පාමුල සක්මන් කළා. සක්මන් කරන වෙලාවේ දේවදත්ත මහස්වාමීන් වහන්සේ පර්වතයේ මුදුනට නැගලා උන්වහන්සේ තැලිලා පොඩි වෙලා යන්න මහ විශාල විශාල ගලක් පෙරළුවා. ඒක විශාල ගලක්. සාමාන්‍ය ගලක් නෙවෙයි ඒක විශාල ගලක්. දැන් එහෙම කියහම අපිට හිතෙනවා ඉච්ඡර විශාල ගලක් උන්වහන්සේ කොහොමද තල්ලු කෙරුවේ කියලා. දේවදත්ත මහස්වාමීන් වහන්සේට කොච්චර ශක්තිය තිබ්බද? ඇත්තු පස් දිනකට වඩා ශක්තිය තියෙනවා දේවදත්ත මහස්වාමීන් වහන්සේගේ ශාරීරියේ. නමුත් බුදු පියාණන් වහන්සේ කවුද කියලා දේවදත්ත ස්වාමීන් වහන්සේ හොඳට හොඳට අඳුරනවා. එහෙම ශක්තිවන්තයෙක් තමයි මේ ගල රෝල් කරගෙන ආවේ. මේ අපි පෙරලන ගලක් වගේ එකක් එහෙම නෙවෙයි. නමුත් මේ ගලත් පල්ලහට පෙරලනකොට තව ගල් දෙකක් නැගිලා ඒක නතර වුණා කියලා අපි ධර්මයෙන් අහනවා. කවුද මේ ගල් දෙක මතු කෙරුවේ? දෙවියෝ මතු කළාද? එහෙනම් දේවදත්ත මහ ස්වාමීන් වහන්සේ ගල පෙරලන වෙලාවේ පෙරලන්න දෙන්නේ නැතුව ඉඳ තිබුණනේ. ඒක දෙවියෝ මතු කළේ නෑ. භාග්‍යවතුන් වහන්සේ දන්නවද දේවදත්ත මහ ස්වාමීන් වහන්සේ මට දැන් ගලක් පෙරලනවා කියලා? උන්වහන්සේ ඒක දන්නේත් නෑ. දැන් ගල මාවුඩට පෙරලීගෙන එන බව බුදු පියාණන් වහන්සේ දන්නවද? ඒක දන්නේත් නෑ. දන්නවනම් කියන්න තිබ්බ බුද්ධ ආඥාවෙන් උන්වහන්සේගේ සිතුවිල්ලෙන් ගල නතර කළා කියලා. මේ දෙකම බුදු පියාණන් වහන්සේ දන්නේ නමුත් කොහොමද මේ ගලක් නැගුණේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණ මගේ ආරක්ෂාව මං හැදුවේ අද නෙමෙයි. මගේ ආරක්ෂාව මං කලින් හදලා තියෙන්නේ. මේ සිද්ධාර්ථ කියන ආත්මය ඉපදුනාට පස්සේ තුවාලයක්වත් කරන් නැතියා මරණයටපත් කිරීම තබා තුවාලයක්වත් කරන් නැතියා කිසි කෙනෙකුට හැම සිදුරු කරන්නවත් බෑ ඒක කිසිම දෙවියෙකුට 이르දිවන්තයෙකුටවත් උන්වහන්සේගේ හැම සිදුරු කරන්නවත් පුළුවන්කමක් නැහැ. ඒ තරම් ආරක්ෂාවක් තියෙනවා. කොයි කාලෙද මේ ආරක්ෂාව හැදුවේ? උන්වහන්සේ දේශනා කරනවා දීපංකර පාදමූලයේ යම් දවසක මම නියත විවරණය ලැබුවද සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. එදා ඉඳලා මගේ ජීවිතේ කවර කවමදාකවත් දැනගෙන නම් ඇසට පෙනෙන නොපෙනෙන කිසිම ජීවියෙකුගේ ප්‍රාණය මම නිරුද්ධ කළේ නෑ. ඒක තමයි ආරක්ෂාව. නියත විවරණය ගත්ත දවසේ ඉඳලා දැනගෙන නම් ප්‍රාණඝාතයක් කරලා නම් උන්වහන්සේ එහෙම තමයි ඒ ආරක්ෂාව හදලා තියෙන්නේ. බෝධි මූලයේ වැඩ ඉන්න වෙලාවේ මාරසෙනඟ කොච්චරක් වෙනවද? වසවර්ති මාරයා සක්වලවල් 10000ක මාරයන්ට කතා කරනවා. තනියම ඇවිල්ලා මේ වැඩේ කරන්න බෑ කියලා වසවර්ති මාරයා නමුත් දන්නවා. නිසා මාර දිව්‍ය පුත්‍රයා සක්වලවල් 10000ක මාරයන්ට කතා කරනවා. එක මාරෙක් එන්නේ කෝටි 1000ක් අරගෙන. එතකොට සක්වලවල් 10000කින් එනකොට කෝටි 10000ක් මාර්යෝ බෝධි මූලයට එනවා. එච්චර පිරිසක් එකතු කරගෙන තමයි වසවර්ති මාර්යා කියන්නේ සිද්ධාර්ථ ඔය ආසනේ උඹේ නෙවෙයි නැගිටපන් ඕක මගේ. සාක්කිය අහනකොට මාර්යෝ 10000ක් කෑ ගහලා කියනවා අපි සාක්කි කියලා. මිනිස්සු 10000ක් කෑ ගැහුවොත් කොහොම හඬ තියෙයිද? එතකොට මාර්යෝ කෝටි 10000ක් කෑ ගහනකොට කොයි විදිහේ හඬක් තියෙන්නේ? ඒගොල්ලෝ මිනිස්සු නෙමෙයි මාර්යෝ. ඒක තමයි දෙවියන් බඹුන් පවා බෝධි මූලයේ දාලා ගියා කියලා සඳහන් වෙන්නේ මේ හඬට. කෑගල කියනවා සිද්ධාර්ථ ඇහුණාද? ඒ මගේ සාක්කිය පිළිගන්නවද දැන්? උඹටත් තියනවද සාක්කිය කියලා ඇහුවා. උන්වහන්සේ මොනවද කල්පනා කළේ? පිරිවි දස පාරමිතා මේ සමත්‍රිංසත් පාරමිතාවම කල්පනා කරාද? පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන මම මෙච්චර පාරමී පිරුවා නම් මටත් සාක්ෂි ඕනේ කියලාද හිතුවේ. ඉච්චර මහ ලොකු දෙයක් හිතන්න ලෑස්ති වෙන්නේ නැහැ. මහසි කල්පනා කළේ මේ සාර අසංඛ්‍ය කල්පලක්ෂය තුල මම ප්‍රාණඝාතය නොකළ බව සත්‍ය නම් මේ මහ පොළොව මට සාක්ෂි කියන්න ඕනේ කියලායි කල්පනා කළේ. ඒ හිතන හිතන නිවේෂයෙන් මේ මහ පොළොව වෙවුලන්න පටන් ගත්තා කියලා කියනවා මාර්සනික පැනලා දුවන තරම් භයානක විදිහට. මේ එකයි එක සිතුවිල්ලයි තිබුණේ එතන. එහෙනම් ආරක්ෂාව ආරක්ෂාව කලින් හදලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගාමිනී තම තමන්ගේ ආරක්ෂාව සියලු දෙනාම කලින් සකස් කරගන්න ඕනේ. තමන්ගේ ආරක්ෂාව හදලා තියන්න ඕනේ. එතකොට ආරක්ෂක බටුව අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට වෙන ආරක්ෂක විධිවිධාන ආරක්ෂක 70 අවශ්‍ය වෙන්නේ නැහැ එදාට. ආරක්ෂාව තමන් කලින් හදලා තියෙනවා. ඒ නිසා දේශනා කරනවා දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් දිවි හිමියෙන් අන්සතු වස්තුවක් හොරකම් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් දිවි හිමියෙන් අන්සතු කාම වස්තු පරිහරණය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් දිවි හිමියෙන් බොරු කියන්නේ නැහැ දිවි හිමියෙන් රහමර පානය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තිබුණා නම් තමන්ගේ ජීවිතේ සුරකින්න දෙයක් අමුතුවෙන් ව්‍යායාම් කරන්න දෙයක් නෑ ඕනෑම මොහොතක ඕනෑම රාත්‍රියක ඕනෑම බහානක තැනක ඕනෑම කලාවක ඕනෑම දෙයක් අරගෙන යන්න ඒ පුජ්‍යලයට බය වෙන්න අවශ්‍ය නෑ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ධර්ම දේශනාවට තියෙන කාලයෙන් නිමා වෙමින් තියෙන නිසා ඒක කාරණාවක් සමහර වෙලාවට කෙනෙකුට සැකමතු වෙන්න පුළුවන්. අපි සිහිපත් කළා සිද්ධාර්ථ නමින් ඉපදිච්ච ආත්ම භාවය උන්වහන්සේගේ හැම සිදුරු කරන්නවත් කිසි කෙනෙකුට බෑ කියලා. දැන් එහෙනම් ඔතනම අපට නැගෙන ප්‍රශ්නේ තමයි එහෙමනම් ගල්පතුර වැදිලා සිද්ධ වුණේ කැපීමක් තුවාලයක් නෙවෙයිද කියලා. චුල්ල කම්ම සහ මහා කම්ම කියන විභංග සූත්‍ර දෙකේ බුදු පියාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව දේශනා කරනවා. හැම සිදුරු කරන්න බැරි වෙන කෙනෙකුට. නමුත් ගලවැදිලා භාග්‍යතුන් වහන්සේගේ පාදයේ විශාල තුවාලයක් හැදුනා. ජීවක වෙද මහත්මයා ඊටා දරුණු සත්කම් දෙකක් සිද්ධ කරලා තමයි තුවාලේ සුවපත් කළා කියලා සඳහන් කරන්නේ. අප්‍රමාණ වේදනාවලුත් බුදු පියාණන් වහන්සේට දැනුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන උන්වහන්සේට විපාක දුන්න කර්ම 12ක් තියෙනවා. බුදු පියාණන් වහන්සේට බුදු වෙච්ච ජීවිතේ උපාදුන්න කර්ම 12ක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරන මහාන එක ආත්මයක මම පෘථුවීශ්වර නමින් රජෙක් වෙලා ඉපදිලා හිටියා. මේ රජ කරන කාලේ වැරදිකාරයෝ මගේ රාජ සේවකයෝ වැරදිකාරයෙක් මං ඉදිරි පිටට පැමිණෙව්වා. නමුත් මං එදා අනකලා මේ අපරාධකාරයා මරන්න කියලා. ඔහු මරන්න අන කරපු පාපයට මං නිරවල් වල ඉපදිච්ච වාර සීමාවක් නැහැ. ඒ වෙනුවෙන් මං සංසාරේ මේ ප්‍රාණඝාතය වෙනුවෙන් දුක් විඳ සීමාවක් නැහැ. තාමත් ඒ පුජ්‍යලයා මරවපු අකුසලයේ අවශේෂ භාගයේ ඉතුරුයි මේ විපාක දුන්නේ ඒකයි. මේ ගල් පතුර නැගිලා ඒ විපාක දුන්නේ ඒකයි. තව කෙනෙකුට බෑ මේ වැඩේ කරන්න. නමුත් සංසාරේ කරුණාවක් තියෙනවා නම් ඒක විපාක දෙනවමයි. එහෙමනම් ඒ අති උත්තමයන් වහන්සේට කර්ම විපාකයේ ඒ තරම් සාධාරණ නම් ඔබ මම වගේ අයට කර්ම විපාක කොහොම විපාක දෙයිද කියන එක අපට හිතාගන්නවත් බැරි මානයක තියෙනවා. මේ කර්ම ටික භාග්‍යතුන් වහන්සේ ගාමිනීට පැහැදිලි කරලා දෙනවා ගාමිනී මේක මනාව අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් තමන්ගේ ආරක්ෂාව තියනවා කියවේ තමන් ගාව. වෙන කිසි කෙනෙකුට ඒ ආරක්ෂාව සපයන්න බෑ. එහෙනම් අපිට අර මුලින් සඳහන් කළා වගේ තව කෙනෙක් බොහෝ දේවල් කී කියා බොහෝ පූජාවල් කර කර අපට කරන ආශිර්වාදය නොලැබෙනවම නෙමෙයි. අපට ඒක ප්‍රයෝජනයක් නැතුවම නැතුවම නෙමෙයි. නමුත් ඊටාම අඩුවෙන් තමයි ඒක අපට ලැබෙන්නේ. නමුත් ಗುಣ පුරන සිල් රකින්න ಗುಣ දහම් වල නිරත වෙන කෙනෙක් වෙනුවෙන් අපි මේ ආශිර්වාද පූජාව කරනවා නම් අපට ලැබෙනවට වඩා සිය දහස් ගුණයකින් ඒකේ වටිනාකම සහ ගුණය ඔහුට ලැබෙන්න පටන් ගන්නවා. මොකද ඔහු තමන්ගේ ආරක්ෂාව හදාගෙන තියෙනවා. එහෙනම් ගාමිනීට මතක් කරනවා ගාමිනී අකුසල් වලින් පුරවාගත්ත ජීවිතයේ පුරවාගත්ත පුජ්‍යලයා ගොඩට ගන්න එකත් අපට පහසු නෑ. හැබැයි කුසලයෙන් ජීවිතේ පුරවාගත්ත පුජ්‍යලයා පහලට දාන එකක් අපිට ඒ තරම් පහසු වැඩක් වෙන්නේ නෑ පහසු නෙමෙයි කොහොමත් ඒක පුළුවන් වෙන්නේ පුළුවන් වෙන්නේ නෑ. ගාමිනී සුද්ධිය තියෙන්නේ මේ ජලයෙන් නිෂ්නානය කිරීම තුල නෙමෙයි ගුණ ධර්මත් එක්ක චිත්තසංතාන පිරිසිදු කිරීම තල තමයි ගාමිනී සුද්ධිය කියන එක තියෙන්නේ. ඒ නිසා ගාමිනී ගුණ ධර්ම පුරණ එක ජීවිතයක තාම වටිනවා කියලා ගාමිණීට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ කාරණාව ඇහුවට පස්සේ මේ අසිබන්ධක පුත්‍ර ගාමිණී බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ආපහු සැරයක් සකසා වන්දනාමාන කරනවා. වන්දනාමාන කරලා ප්‍රකාශ කරනවා ස්වාමීනි අද පටන් අද පටන් මම ඔබ වහන්සේ සරණ යනවා. ස්වාමීනි මං අද පටන් තෙරුවන් සරණ ගියපු උපාසකෙක් හැටියට බාර ගන්නවා. ස්වාමීනි මම ඔබ වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව මනාව දැන අවබෝධ කර තේරුම් ගත්තා. ඒ තමයි සත්‍ය නිවැරදි කාරණාව බව මම තේරුම් ගත්ත ස්වාමීනි. හරියට මගේ චිත්තසංතානයේ සෝදා පිරිසිදු කරා වගේ මම පවිත්‍රත්වයට පත් වුණා ස්වාමීනි. අද පටන් මම බුදුන් දහම් සඟුම් සරණ යනවා ස්වාමීනි කියලා මතක් කළා. එහෙනම් අසුබන්දක පුත්‍ර ගාමිණී බෞද්ධයෙක් බවට පත් වුණා. එතකොට ගාමිණී බෞද්ධයෙක් බවට පත් වෙන්නේ රත්නත්‍රයේ සරණ ගියා කියලා ප්‍රකාශ කළා. එමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එදා වගේම අදත් බෞද්ධයෙක් බවට පත් වෙන්න නම් අපි ගාව මොකද්ද තියෙන්න ඕනේ? අපි තෙරුවන් සරණ යන්නම ඕනේ. බෞද්ධයෙක් වෙන්න. එහෙම නැත්නම් මොනවා කීවත් බෞද්ධ වෙන්නේ නැහැ. බෞද්ධ කියන පවුලක ඉපදුනා කියලා අකුරු කීපයකින් බෞද්ධ කියලා ලිව්ව කියලා අපිට නම් කොහොමවත් බෞද්ධ වෙන්න බෑ. මේ ලෝකේ තියෙනවා නම් අමාරුම වැඩක්. මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි බුදුන් සරණ යන එක. ඒක ඕනෑම තැනක ඕනම කෙනෙක් එක්ක අභියෝග කරලා කතා කරන්න. මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ මොකද්ද කියලා ඇහුවොත් ඒක තමයි බුදුන් සරණ යෑම. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කීව පළියට කීව විදිහටම බුදුන් සරණ යන්න බෑ. ආකාර රසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුන් සරණ යන්න තියෙන ක්‍රම හතරක් තියෙනවා කියලා. බුදුන් සරණ ගියපු කෙනා නිකම්ම දහම් සංගම් සරණ යනවා. අවශ්‍ය බුදුන් සරණ යන්නේ එකයි. පන්සිල් ආරක්ෂා කරපු පුද්ගලයා සතර අපායෙන් නිදහස් කියලා කොතනවත් දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. පන්සිල් රැක්ක පළියට විතරක් සතර අපායෙන් නිදහස් වෙන්න බෑ. හේතුව පංචශීල රැකගෙන කරන්න පුළුවන් පව් ගොඩක් මේ ලෝකේ තියෙනවා. පංචශීල රැකින කෙනා අම්මට ගැහැව්වා කියලා පංචශීල කැඩෙනවද? නෑ අම්මට ගහන්න එපා කියලා සිල්පදයක් එතන එතන නෑ. ඊර්ෂ්‍යා කරන්න එපා කියලා සිල්පදයක් එතන නෑ. වෛර කරන්න එපා කියලා සිල්පදයක් එතන නෑ. ආර්ය අපවාදය කරන්න එපා කියලා සිල්පදයක් පන්සිල් වල පන්සිල් වල නෑ. ඒ නිසා පන්සිල් රකින්න කෙනාට පන්සිල් රැකගෙන කරන්න පුළුවන් පව් ගොඩක් තියෙනවා. හැබැයි දේශනා කරනවා බුදුන් සරණ ගියපු කෙනා කවදාවත් සතර පාහේ යන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ බුදුන් සරණ ගියපු කෙනාටයි බෞද්ධ කියලා කියන්නේ බෞද්ධයා කවදාවත් සතර පාහේ යන්නේ නැහැ කියන කතාවයි මේ දේශනා කරලා තියෙන්නේ. සතර අපාය යන්නේ නැත්නම් අපි මැරෙන්න බයයිද? සතර අපාය යන්නේ නැත්නම් මැරෙන්න බය නැහැ. අපිට මේ බය තියෙන්නේම මැරෙන්න මැරිලා කොහේ යයිද කියන ප්‍රශ්නේ මතනේ. එහෙමනම් මේ ලෝකේ මැරෙන්න බය නැති જાතියක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන නම තමයි බෞද්ධ. උත්සාහ කරන්න මැරෙන්න බය නැති જાතියක් බවට පත් වෙන්න. සියලු දෙනාටම උතුම් පෙරුවන් සරණම යමින් මේ ජීවිතයේ සතර පායෙන් නිදහස් කරගන්න මේ රැස් කරගත්තා වූ උතුම් පුණ්‍ය ධර්මයන් වල ශක්තිය බලය ආශිර්වාදය ඒකාන්ත පාරමිතාවක් වේවා මෙතෙන් පටන් රත්නත්‍රයේ සරණ ගිය නිවනටම යොමු වන ජීවිතයක් පෝෂණය කරන්න සියලුම දෙනාට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය මහනුවර හතරලියද්ද මීගස්තැන්නේ පදිංචි වයි වයිම් අනුලාවති මණිකේ මහත්මිය එම මහත්මය ඇතුළු දුව පුතා විසින්. එයගේ උතුම් ප්‍රාර්ථනා කීපයක් තියෙනවා වයම් අප්පුහාමි පියතුමාණන් වහන්සේට වයම් කරුණාරත්න බණ්ඩා සහෝදරයාට ඊඒ කළුබණ්ඩා ස්වාමියාගේ පියතුමාට AM ටිකිරිමැණිකේ ස්වාමියාගේ මෑණියන් වහන්සේට සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට හා ධර්ම දේශනාවට සහභාගී වූ අයගේ පවුල්වල මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා වයම් පොඩිමණිකේ මෑණියන් වහන්සේට සෙත් පැතීමට චෙත්නි විහාරා හරිද චෙක්මේ විහාරා දියණියට අද දිනට වයස මාස 4ක් සම්පූර්ණ වීමට වීම නිමිත්තෙන් ඒ දියණියට රත්නත්‍රි ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ධර්ම දේශනාවට සහභාගී වූ අප විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේටත් පොඩි ස්වාමින් වහන්සේලාටත් සෙත් ප්‍රාර්ථනා කිරීමත් ධර්ම දේශනාවට සහභාගී වූ සැමටත් එම පවුල්වල සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අප දෙදෙනාගේ පවුලේ සහෝදර සහෝදරියන්ට සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර තියෙනවා ඊට අමතරව දරණාගම අවසරයි කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් දේශකයාණන් වහන්සේටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ මියගිය පණවිරුවන් සියලු දෙනාටමත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට සෙත් පවත්නා කිරීමත් ධර්මාවබෝධයට කැමති සියලු දෙනාට උතුම් ධර්මාවබෝධයට ආශිර්වාද කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවයි අපි පින් අනුමෝදන් කළ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා ඒ සියලුම දෙනාටත් අපටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ අස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදෝ සාදෝ සාදෝ සුබිනත්නේ ඒ උතුම් සදහම් දේශනාව සිදු කළ පෝච්චපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒත් සමගින් බෞද්ධ හරෝපවාහිනිය ඔබ වෙතගෙන සදහම් දේශනාව මෙතකින් නිමවට පත්වනවා පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි